දේශකයන් වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූ පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ දෙනාගෙන් පරමාර්ථයක් තියෙනවා මොකද්ද ලබාගත් ජීවිතයේ තමන්ට අර්ථවත් විදිහට තමන්ගේ යහපත් සලසන විදිහට පරිහරණය කිරීම සඳහා ගත යුතු දේ දැනගන්නවා කියන එකයි මේ බුද්ධ ධර්මය අහන්නාතුළු තිබේතු අදහස. ඒතකොට මේ අදහස විතරයි බුදුදහමින් කෙරෙන්නේ. ඉතින් එහා මෙහා මුකුත් හරියන්නේ නැහැ. ඒකට ඒක ඒ ඒ අදහස මත තමන්ගේ සිත පිහිටවාගෙන මේ කනවා නම් ඒකේ අෂ්ඨ දීන සාක්ෂියුම් කොටස් පවා තේරුම්ගෙන මේ නියම දැනට සමාගයේ හිත දමා ගන්න පුළුවන් වෙනවා. මේ භාවනාව කරනවා කියන්නේ මේ නිසිතෙන්ට හිත දමා ගන්න යම්කි උත්සාහයක් දෙනවා. භාවනාවේ කියන්නේ. ඒකෝර අපි මේ කාරණා පිළිබඳව විස්තර කියන්නේ සුරාපාන ජාතකයේ කියලා මේ ධාතුක තීදින කරලා යාකයක්. ඒ ජාතකයේ ඇතුලේ තියෙන කරා විස්තරේදී ඉදිරිපත් කරන්නේ දැන් මේ සුරාපානය කියනකොටම කාටත් තේරෙනවා ඒක නිහාව මුලා කරන යම් කිසි පානයක් බව. ඒකට දැන් මේ සිද්ධිය මේ ජේතවනාරාම සංඝයා අතර සිද්ධ වෙලා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ ධාර්කාවේ වඩින ගමන් එක්තරා ගමකට ගියා. ඒ ගමකට වැඩි වෙලාවේ ඒ ගමේ අය උන්වහන්සේට දැන්වා අර ඒ පිටුව තව තීර්ථක ආශ්‍රමයක් තිබුණා. ඒ තීර්ථක ආශ්‍රමී කිව්වේ තීර්ථක වෙතන නිරන්තරයෙන් නැවතිලා නැහැ. ඒකේ අයිතිය තියෙන්නේ චීත්තකේ. මේ චීත්තකේ කියලා කිව්වහම මේ මේ කාදන් අදහපු අය ඔය ගොඩට වැටේ. චීත්තක කියන නාමය ඒ ඔක්කොම එකට එකතු කරලා ඔය ගොඩට දාන ඔය ඔක්කොම. නමුත් ඒ නම අනිවාර්යයෙන්ම එල්ල වෙන්නේ නැත්නම් අයිති වෙන්නේ ඔය නිකණ්ඨනාථ කියන මේ මහා වීරගේ පිළිසෙට. ඒකට දැන් මේ කතාව ඒ බුදුහාමුදුරන්ට වදාරනවා මේ මිනිසු දැන්නවා ඒ කොහොසිතාරාමයේ කියන ඒ ආරාමයේ මේ ආශ්‍රිතවයි මේ දෙසිද්ධ වෙන්නේ. ඒ තීර්ථකින්ගේ ආශ්‍රමයේ විශාල නපුරු සර්පෙක් ඉන්න මේ කල්පයේ කිසි විදිහකින් එයාගෙන් බේරෙන්න අමාරුයි. ඒක නිසා එතෙන්ට වැඩමවට එපා කියන්නේ. දැන් ඒ මේ කුංචි කාරණේ බේනවා වික්ෂුන් වහන්සේ එදා ජීවිතේ ආකාරය. මොකද උන්වහන්සේලා ආවර්තන මගේ ස්ථානය කියලා වෙන් කරගත්ත දැනුත් එතන අපි <clears throat> විතර නිරන්තර අභිජීය පවත්තනයේ කියන ස්ථානයකුත් වෙන් කරගෙන තිබිලා නැහැ දැන්. ගියතන උන්වහන්සේලාට ඉන්න ඉඩකඩ පහසුකම් සියල්ලම එදා තිබුණා. ඒ පහසුකම් සියල්ල තිබුණේ කුමක් නිසාද? උන්වහන්සේලා ඒ ගියා වැඩ හිටියා පිටත් ඒ ඕනෑම කෙනෙක් දන්නවා එතනින් කිසිවක් හොරගන්නේ නැහැ. කවුරු ගාලා ඒ යම උපයා ගන්න හදන්නේ නැහැ. නැවතීම විතරයි. ඒකෙන් ඒ වික්ෂුන් වහන්සේ ඒ පැවැත්මෙන් මුළු ලෝකෙටම දෙනවා අර අවවාදයට වඩා අනුශාසනාවට වඩා වටිනා ආදර්ශයක්. ඒ මොකක්ද දෙන ආදර්ශය? අර කෙනෙක් ගමක ඉඳලා ඒ ගමකට ගිහිල්ලා තැනක දැන් කිසි ආසත්තානයකද කියලා නැවතිලා දුක්ඛල හැර යන්න වගේ සංසාරයේ ඇවිදින කුජලයාගේ ක්‍රමයේ විදි කියන එකයි උපෙන්න. ඒ මොකද්ද? යම් කිසි ලෝකයකට යමෙක් වැටෙනවා එයා දන්නේ නැහැ මේ ලෝකෙට එන බව. ඉතින් යන්න යම් කිසි සකස් වීමක් ඔහු තුළ ස්ථිර වශයෙන් තිබුණෙත් නැහැ. ඒ වැටුණට පස්සේ ඒ ලෝකය තීනදී හූරගෙන බදාගෙන පොරාල්ලගෙන ඒවත් එක්ක වෙලෙන්නේ නැතුව අර ආශ්‍රමයකට ගිහිල්ලා පසුව ගාට තමන්ගේ ගමනේ ඉතින් පිටත් වෙන්න වගේ අර ලෝකයකට ආවම ඒ ලෝකේ පරිහරණය කරලා කරලා ඊට පස්සේ ලෝකෙන් කිසිම දෙයක් අයිති කර ගැනීමේ චේතනාව නැතුව සිටීම සුදුසු බව වෙන්නන එක්තරා ආදර්ශයක් තමයි ඒ කාරණේ නිරදරව කරන්නේ. ඒතර ඔය ආදර්ශ යටතේ අපේ බෞද්ධ ජීවිතය සාර්ථක වෙන්නේ. ඒකේ සාර්ථකත්වයේ කියනකොටම මෙලොවදී ලැබිය යුතු ඒ තරාතිරම් වල වත් පොහොසත්කම් ගැන තමයි අපි මේ කතා කරනකොට ඒක තමයි ලොකු දෙයක් ඇටියක් ගන්න. ඒක නෙමෙයි ආත්ම අයිතිවාසිකමක් වශයෙන් සැලකන්නේ. ඊ ආ තම ලබපු ආත්මය තමාට කිසි විදුමක් කැක්කමක් අමාරුවක් පීඩනයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ඒක තමයි ආත්මලාභය. ඒක තමයි ලැබිය යුත්තේ. ඔය කියන අයිතිවාසිකම පුද්ගලයාට විතරක් සීමා වෙනවා. ඒක බාහිර ලෝකයෙන් පෙළෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අර මුලා මුලාදායක ජීවිතයක පුද්ගලයා තමන් කොයිතරම් වදකරදර පීඩා වින්දත් බාහිර ලෝකයට පෙන්වන්න පුළුවන්කාරකමක් එළමින් එයා ඒ කරන්නේ මොකද්ද කිව්වොත් ඒ බාහිර ලෝකෙන් එයා ගෞරව සත්කාර සැලකිලි සුබ පූජා ඇදීන්නේ අර මිනිසුන් අතර මහා චරුකාරයේ පුරුංකාරයේ ප්‍රති පෙනී හිදීවේ අර දුබල හැඟීම උඩ අර මිනිස්යා මුළු ජීවිතේම ආහාර කරගෙන පීඩා විඳගෙන දුක් විඳගෙන යන කෙනෙක් වෙනවා. අන්න ඒක නොලැබී සිද්ධියක්. ඒක දැන් මේ <clears throat> ආගත්තම ජීවිතය ගැන සීගත කළේ ඒක. ප්‍රයෝජනවත් නිසායි දැන් මේ <clears throat> අර මිනිස්සු අහිංසක ආරාධනා මේ මේ කාරණේ දන්නපු වෙලාවේදී <clears throat> බුදුහාමුදුරේවා කිසිම ගණනකට ගත්තේ නැහැ. ඒවා හුලේ නැතුව වගේ උන්වහන්සේ නිශ්ශබ්දව උන්වහන්සේ මේ ඒ ගමන ගියා. ඒතර උන්වහන්සේත් එක්ක වැඩ මෙව්ව එක්තරා භික්ෂුන් වහන්සේනම ඒ සත්‍යව හරි නපුරු සතාව ගමනය කළා. ගමනය කළේදා ඒ ඒ ස්ථානයේ මේ වාසය. ඒතර මේ පිළිබඳව පැහැදුනා මිනිස්සු බොහොම පුදුම සිද්ධියක්. මොකද කිසි කෙනෙක් ඇවිල්ලා ඒතර බේරලා ගියේ නැහැ. අපු සර්ගේ දෙන්නු දුවා. එතකොට මේ කාරණය පිළිබඳව පැහැදිලා ඉතින් එක එක්කෙනා එක එක පුජ්‍ය ලිපාඳුරු වල හම් වෙලා මේ නොයෙක් දේවල් කතා කරනවා මේ කියන්නේ මේ මහතුතුමා සංකම ආදි වශයෙන් කතා කරමින් ඊළඟට තව පොඩ්ඩක් එහාට ගියා මොකද්ද ස්වාමීන් වහන්සේලා ඉතින් යෝමනා කරන යමක් කියනවනේ ඕනෑම එකක් අපි දෙන්න දැක්කී කියලා ඔන්න අර ශ්‍රද්ධාව එන්න දෙොට්ටේ ඇවිල්ලා කතා කතා කරනකොට ඔය ASCII ඔය සමාජයක් එක්කම කීසක් එක්කම නානාතරා දිරංගල බුද්ධි. ඒ බුද්ධිය නතරින් මට්ටම හොඳ හොඳම මට්ටම තියෙන මධ්‍යස්ථ මට්ටම තියෙනවා හීන මට්ටම තියෙනවා කොහෙත්ම ගණ්ඩ જાතියක් ගන්න බැරි නරකම මට්ටමකුත් තියෙනවා. ඒක කොතන සත්‍යය. ඒතකොට මේ අතරතුරේ කාණ්ඩු කෙනෙක් තවත් කෙනෙක් කතා කරගෙන ආර මොනවද වගේ බීම වගේ දෙන්නගෙන බීුවා. දීලා එයාට වෙරි වුණා. වෙරි වුණාම දැන් ඉතින් සීසන් නැහැ. ඒත් මෙයා දීශේවි ගිහිල්ලා අර වාසල් වාසල් දොරක يعني වත්තට ඇතුල් වෙන දෙන ගේට්ටුව ගාව වෙන්න ඕන. එතන වැටිලා ඒ කෑ ගහනවා තනනවා කියනවා නෝ. ඉතින් දීපු මිනිහගේ තත්ත්වේ කවුද දන්නේ? ඒකට බුදුහාමුදුරු මේක දැකවලා. පදාන්න මතයත් උත්සගෙන ඉන්නේ කියලා. වෙන කෙනෙක් දැන් මේ අවස්ථාවේ බලනවා නම් දැන් මේ අද ඒ තත්ත්වයේ එහෙම දෙයක් වුණොත් ඒ විදිහේ නෙමෙයි පිළිගන්නේ. මේ අනුදෝෂ ආරෝපණය කරනවා නොඒක බුදුහාමුදුරු එහෙම කරන්නේ. බුදුහාමුදුරු කතා කළා උත්සගෙන ඉන්නේ. උත්සගෙන ඉන්නේ කියලා කිව්වොත් දිමින් ආව. සම්පත් කරගුවාම tempat කලේ බුදුහාමුදුරන්ගේ පැත්තට හිස දාලා ඉතින් පාදක ඉපැත්ත. උන් දැන් දඟලලා දඟලලා ආයි පාර බුදුහාමුදුරන් පැත්තට පාදක හැරෙනවා. දැන් ඕන කමින් නෙවෙයි වීමත් නොම නිසා. ඒකට බුදුහාමුදුරෝ මේ කාරණය ඉස්සරහට දාලා උන්වහන්සේ පැරණි කතන්දරයක් කිව්වා ওই විදියෙන් සිද්ධියක් තාපස පිරිසකට වෙච්ච එකක්. ඒ බෝධිසත්ව සමයේ දෝෂකාරං ගාව ඒ ගුණයන් රැකපු දාපස් පිටසක් සාමාන්‍යයෙන් අවුරුද්දකට දෙකකට වතාවක් සාමාන්‍ය සමාජය කියනවා මේ දුනු යමුල් වයිමි කියලා. දුනු යමුල් වයිමි කියන්නේ සමාජයේ ඒ ආහාර පාන ආදී සෝෂේලා නැවතත් භාවනාව ආරම්භ කරනවා. ඒ දී අවස්ථාවකදී ඒ ඇයට රජුගේ එහෙනම් අතන් දීලා ඒ මල්ුවේනේ මේ තාපසවරුන්ගේ තියෙන හොඳ ගති ගුණවල පැහැදිලා රජුරොත් අර විදිහේ <clears throat> විෂම දෙයක් දීලා ඒ මුනි තාපක රන්ටුවම අමාරු වෙනවා. ඉතින් මේ බුදුහාමුදුරෝ ඒක ඒ අතීත කතාවක් ජනහර <clears throat> බෑවේ මොකද කියන කාරණය එතෙන් ඉතාම අවශ්‍යයි. ඒ මොකද <clears throat> ඔය එක එක කුජලයාගේ එක එක කුජලයාගේ ජීවිතයේ ඇතුළේ පවතින ධර්ම ස්වභාවයන් ජන යම් කිසි හැඳින්වීමක් ක්‍රීමටයි බුදුහාමුදුරෝ මේ ඔක්කොම මෙහෙන් මෙහෙන් ගෙනල්ලා අටෝල කූට්ටු කරලා පෙන්වන්න හදන්නේ අර මේ අපේ ජීවිතේ පිළිබඳව අපිට 아무තු සුස්මින් මේ 아무තු මේ පුදුම වෙන්න කරුණක් නැහැ කියන එක පෙන්වන්න. පුදුම වෙන්න කරුණක් නැහැ. ඒ සිද්ධීන් ජීවිතයක් වුණාම ජීවිතයේ ඇදලා තියෙන යම්කිසි ධර්ම සමූහයක් එක්කද ධර්ම සමූහය කියලා කතා කරපුවාම ඒ ජීවිතය ඇතුලේ নানা ආකාරවල ජන්මයේ <clears throat> දැන් නවීන ක්‍රමයට කතා කරනවා ඒ නොයෙකුත් වර්ග ශාරීරික රසායන ශක්ති වර්ග දැන් විටමින් වර්ග ආදී කතා ඒ දැනට ඒවට දීලා තියෙන නම බුදුහාමුදුරේ ඔක්කොම එකටම දිගට කතා කරලා ඔක්කොම ගොනු කරලා උන්වහන්සේගෙන් දුන්නේ ධර්ම කියන නම විතරයි. ඒකද මේ ධර්ම කියන නම මේ ඕනෑම කාල සීමාව ඕනෑම කාලෙක. ඒක ඉදිරිපත් කරපු හැටි මේ වචනේ අර අර්ථයත් එක්ක සම්බන්ධ තියෙන සම්බන්ධකම මොනම විශ්ිනුවත් අස්කරන්නේ. එහෙම එහෙම ස්ථාවර ගතියක් ඇති වචන තමයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙන්නේ. මේ ධර්ම කියලා කිව්වේ මොකද්ද? ඒ ස්වභාවය ඒ ජීවිතය ඇතුලේ ධර්ම. ඒ ස්වභාවය කියන්නේ මොකක්ද? ආවල් එක කරන ස්වභාවය, ආවල් විදිහට හැසිරෙන ස්වභාවය, ආවල් විදිහට හිතන ස්වභාවය, මුරන් වෙන ස්වභාවය, කේන්ති යන ස්වභාවය, ඔන්නෝව ස්වභාවය කියන ওই ස්වභාවය යන වචනේ එක ඇතිලිලා යන්නේ විශ්වල යන්නේ අර මේ ඒ කියන ක්‍රියා ශක්තිය තමයි මේ ස්වභාවය කියලා අත්හන් වැටෙමින් කිව්වේ. ඒකරි ඒ ඒ ස්වභාවයන් ක්‍රියා කරන ශක්තිය ධර්මවන ඒ ඔක්කොම ධර්ම නාමෙන් තමයි හදන්නේ. ඒත් දැන් ඔතෙන්ද ඒ කාරණේ හොඳ වටහාගෙන යම් කිසි කෙනෙකුගේ යම් මොන ආකාරයක ක්‍රියාවක් හෝ වේවා ක්‍රියාවක් හෝ වේවා කෙරෙනකොට ඒ පුජ්‍යලයා පිළිබඳව අමුත්තක් පිළිගැනීමක් හෝ ලැජිකමක් හෝ විරුද්ධත්වයක් හෝ වෙනස් ස්වභාවයක් හෝ පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැත්නම් මොකද? එයා ධර්මය දන්නෝ නිසා. අපි කතා කරනවා මේ ධර්මය දන්නේ කියන්නේ ඔය <clears throat> විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, පිටකත්‍රය දැනගෙන අටුවා ටීකා ටිප්පණි දැනගත්තාම අන්න යා මහා හොඳ ධර්මදරයෙක් කියලා. ඒ වින ධර්මදරයෙක් නෙමෙයි. ඒ මිනිස්සයා සක්පාඩම් තේන මතක තේන ඒ ඒක කළ අහවල්ලාව දේ තිබුණේ කියන්නේ මතකක් තියෙන පුද්ගලෙක් මිස ධර්මයේ ධර්ම කෙරේ. ධර්මයේ ධර්මයේ කියන්නේ යම් කිසි සිද්ධියක් සමාගයේ ඇටට කනට නාසයට දිවට ශරීරයට මොහකට හෝ යම් ආකාරයකින් යම් කිසි පුද්ගලයෙකුට දැනීමක් ආපු ඇති. ඒ ඒ දේ අන්න අහවල් සත්‍ය විසින් ඔය දෙය ඉෂ්ටකලේ නැතු ඒ බුද්ධලේක හෝ මේ කිසිම කෙනෙක් නෑ කිවිකාරයේ අහවල් ශක්තිය තුළ දරුණු නිසා ඒ ශක්තිය විසින් මේ ක්‍රියා මේ සිද්ධියම සුබලක් කියලා කියනකොට බලින්න කෙනෙක්වත් දොස් කියන්න කෙනෙක්වත් හිතවත් වෙන්න කෙනෙක්වත් කවුරුත් එතන නැහැ එතන ධර්මයක ක්‍රියාකාරීත්වය හරියට විදුලිය නිසා විදිලි පිටීම නිසා ගැරවිල්ල ඇති වුණා. ඒක දැන් මේ කවුද ගොරන්නේ එහෙම ගොරන්නේ සෑයනවා කියලා අපි බනින්නේ නැහැ. දැත්තේ ඒක විදිලියෙන් කියලා. ඒක විදිලියනවා. බාහ. අන්න ඒ වගේ මේ ලෝකයේ යම් යම් සිද්ධීන් එක්ක අපේ සිත සම්බන්ධ කරනකොට ඔන්න ධර්මයේ දැලීමෙන් යුක්තව සම්බන්ධ වෙලා කියන්නේ ඒක ආශ්‍රය කරන්නේ කියන්නේ ඕක උනේ අහවල් ධර්මයේ නිසා දෛවද මහත්තයා නාඩි අල්ලලා. ඉතින් මේ මනුස්සයා <clears throat> මේ කැස්ස තියෙන්නේ මේ පපියේ සෙමි ටිකක් බැඳිලා ඉතන නාඩි අල්ලගෙන ගියා. ඒකෝ දැන් මිනිහාගේ වරදක් නේද? සෙම අතන බැඳිච්ච නිසා මේ කැස්ස. අන්න ඒ වගේ දැනීම අප තුල තියෙන හැම කරුණක් හැම සිද්ධියක් එක්කම අන්න ඒකට කියන්නේ සම්මිය ධර්ම. ඒ අවස්ථාවේ ඒකුනේ මේක නිසායි. ඒකට කොට වැරදිකාරයක් කවුද? ඒ ධර්මයේ දන්න පුජ්‍යලයාට මානසික විප්ලවයක් ඇති වෙන්නේ නැති බව බුදුහාමුදුරුවෝ කියනවා. මානසික විප්ලවය. මානසික විප්ලවය කියන්නේ මොකද්ද? ඒ සිද්ධිය හේතු කොටගෙන. ඒ ඒක දකින පුජ්‍යලයාගේ ඒක අසුරු කරන පුජ්‍යලයාගේ හිත මොනම කරුණක් නිසා වෙනස් වෙන්නේ නැහැ. ඔය මානසික විප්ලවය. ඔය මානසික විප්ලවය. ඇති වෙන්නේ ඒ ධර්මයේ නොදන්නා කම නිසා. දැන් අර හාමුදුරුවෝ ගැන දැනගන්න ඕනේ එයා ඒ ගැන ඉඳන් මේ කතාව තියෙන්නේ. ඉතින් හාමුදුරන්ට අර අර මක්කන් දීමේ සිද්ධිය. ඒ අතයි කාන්තෙන්ම දන්නවා හොඳටම දන්නවා මෙවැනි වැඩ කාටවත් හොඳ නෑ එහෙනම් වික්ෂුන් වහන්සේලාට කොහෙත් හොඳ නෑ කියලා එයා දන්නවා. දැන් නොදන්නවලේ. නමුත් අර කවුරු හරි කතා කරපු එක්කෙනා එවකට දිවිච්ච රසවත් දීම වගේ වල නම් කීයක් කියාගෙන යනකොට ඒ එක නම කෙරෙහි මෙයාගේ හිත දිව. දොලා ඒක නම් ඉතින් පොඩ්ඩක් හම්බුනොත් පාවිච්චි කරගන්න පුළුවන් කියන නිකන් සංකේත දෙයක් ගෑවා. ඒ මොකද අර එක්තරා ධර්මයක බලපෑමක් කියන්නේ. දැන් අපි දොස් කතා කරනවා වට නමුත් ඒ වෑන් වීම මූලික තැනට වැටෙනකොට අපිට ඒකේ ගැන ඒතර කතා කරන්න දෙයක් නෑ. අර ධර්මයේ ගැන නම් අප්‍රමාණදී කතා කරන්න පුළුවන්. ඒතකොට මේ ඒ කියන මත්තන් වර්ගයක සම්බන්ධකම් පවත්තන දැරීම් ශක්තිය මේ කුජලයා තුළ තිබුණා. අර ඒ වර්ගය පිළිබඳව නම් ඒක අයිති නම මතක් කරනකොටම මේ කුජලයාගේ හිත අර ඒ ධර්ම වේගය ක්‍රියාවට පටන් ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක දැන් ගොන්නාර අර නමයි ඒ මත්යන් වර්ගයේ රසයි ඒ බවකද තියෙන හැඳීම මේ ඔක්කොම එක්කම යා අගේ අර දැඳීම වැඩ කරනවා. ඒ ධර්මයේ වැඩ කරනවා. දැන් ලොකු බලපෑමක්. ඒ බලපෑම නිසා ඒ අසරණ මනුස්සයට නොබී ගන්නවා. ඒ අර මනුස්සයාගේ අර අලුත් ශ්‍රද්ධාවක් පැනනවිලා මොනවහරි දීන හාමුදුරුව සතුටු කරන්නේ කියන හැඟීම උඩ ආමුලන්ට අර වර්ගයේ ගෙනාව පොදුයි. දැන් එතන පිටු යම් කීතරමක් ප්‍රත්‍යඥ හාමුදුරුවෝ කියනවා. මේ සියල්ලම අර ඇත්තට දොස් කරලා කියන්නේ බන්දකේ නොඑක් නොඑක් පදපලිච්ච කරන්නේ. බුදුහාමුදුරුවෝ යත්තානි උත්තර දෙන්නේ මෙන්න කියන්නේ කියලා කොමුඩක් සැලකිල්ලකින් ඒක බාරගත්තා. ඒ මොකද ඒ බුදුහාමුදුරුවෝ දන්නවා මේ දේ විශ්ච මූල ස්වභාවය. මුල් ස්වභාවය නම් මේකයි මේ උනේ. ඒක නිසා මේ මිනිස්යා මේ මත්පැන් ටිකක් බීලා මේ මුලාවටපත් වෙලා මේ වැටලා ඉන්නවා වගේ නෙමෙයි මුළු ලෝකේ ඉන්නේ මේ ප්‍රත්‍යක්ෂ සෑම කෙනෙකුගේම මේ වගේ සිද්ධීන් හැම තැනම පවතිනවා. ඉතින් කාටද දොස් කියන්නේ? ප්‍රත්‍යක්ෂකම්ට දොස් කියනවා විනා වෙන මේ බනින්න කෙනෙක් නෑ ඒ ප්‍රත්‍යක්ෂකමේ හැටි. මොකක්ද මේ ප්‍රත්‍යඥකමේ කිව්වේ කෙලෙස් වලින් මතු කරන බලපෑමට යටවීම තමයි මේ ප්‍රත්‍යඥකමේ කිව්වේ. ඒකට බුදුහාමුදුරුවෝ ඒක ඒ සංගම සංඝයා වහන්සේලා ඉදිරියේ මේ කාරණය ගොනු කොල්ල තියන්න ඒ දීපු අවස්ථාව පිළිබඳව උන්වහන්සේ මෙන්න මේ විදිහේ ගාථාවක් උන්වහන්සේ දේශනා කළා <coughs> අපාහිම්ම අනච්චිම්හ අගාහිම්ම කුතිම්හච මේ කිව්වේ මොකද්ද මෙතන කියන බුදුහාමුදුරුවෝ අර <coughs> මේ කතා කරන්නේ අතීත කතාවක් අර තාපසවරු අද්දුලෝ දීපක බීලා අවනම් විදලා නොයෙක් මේ කරදර විදලා අන්තිමට සිහිය ආවට පස්සේ අනේ කරගත් අපරාධය අවුරුදු ගාන මහන්සියලා වඩාකෝ දිනු කරගත්ත ධ්‍යාන අභිඥා ඔක්කොම ඉවරයි. එකක්වත් නැදෙන්න අපිට. ඒක නිසා දැන් මේ සුළු වේලාවක ලැබිච්ච සුළු රසයක් නිසා සුළු ආග්‍රහණයක් හොඳ ආග්‍රහණයක් නිසා අපි මේ කරගත් අපරාධය ජීවිතේ විනාශ කරගත්තා කියලා ඒ තාපසවරු සමතමන් දුස්නගාගෙන පස්සේ තමන්ගේ නායක සාදුසින් වහන්සේ ගවට ආපහු ගියා. ඒකට මේ ගාථාව දේශනා කළේ ඒ අතීත කතාව අල්ලගෙන. ඒ කිව්වේ මොකද්ද? මේ මේ සාදුසින් වහන්සේලා කොහොම වීලා. හැබැයි මේ කිසි විකාශ කළා. අන්තිමට මේ අය තමා කරගත්ත වරද ගැන තමා පසුතැවිලි වුණා. තමා මේකට දුෂ්කරයි. ඒකට ඊළඟට කියනවා <coughs> විහාරණ කරමින් පිට්වා දිට්ඨ නානුමහං වානරෝති කිය. ඒ මොකක්ද කියන්නේ? <coughs> අර තමන්ගේ සිත වික්ෂිප්ත කරන බීමක් දීලා. තමන්ගේ සිත වික්ෂිප්ත භාවයට පත් කරන බීමක් පාවිච්චි කරලා. මේ කිසිම විදියකින් හිතන්නවත් බැරි මේ වඳුර හැසිරෙන්න වගේ. වඳුර හැසිරෙන්න එක වඳුරන්ට එක විදිහකට සුළු වෙලාවක්වත් ඉන්න බෑ. ඒකයි එතෙන් දෙකක් දැන් නෑ වේදු දඟලන අනින එහෙන් මෙහෙන් ගත නියෝන අසන මහා වැඩ ගොඩක් වඳුරක් තියෙනවා. අන්න ඒ වගේ දීපෙක් කෙනාට ඉවරයක් නැති වැඩ පැවරෙනවා මේ ඒ මත්තන් පාවිච්චි කරලා. අන්න ඒක නිසා මේ වානරයෙකුගේ සිද්ධියක් මේ උදාහරණයක මෙතන සම්බන්ධ කළා. ඒක දැන් බුදුහාමුදුරුවෝ වර්තමාන සිද්ධියක් කල්ලාන අතීත කාරණයක් මෙතෙන්ද කියන හරපාලා උන්වහන්සේ ඉදිරිපත් කළේ මොකද්ද මේ වික්ෂිප්ත භාවය පිළිබඳව සිද්ධිය. උන් දැන් අපි මේ ඉන්න කවුරුත් අත් කවුරුත් මාත් කරනවා මෙතන කවුරුත් නැහැ හැමෝටම පාවිච්චි කරනවා. ඒකට අපි වයින් දෙල්ලාද කිව්වත් අන්න එතන තමයි අපි ටිකක් අවශ්‍යන්ද තියෙන්නේ. අපි වයින් දෙල්ලාද කියන එක එනකොට අපි අර වතුර වර්ගයේ දීලමත් මේ මුලාවටපත් වෙන්නේ නැහැ ඒක. ඒ වතුර විතරක් නෙවෙයි අපිව මුලාවටපත් කරන කරුණ තියෙන ලෝකේ. අප්‍රමාණයි. ඒකට මේ වතුර වලින් මේ මුලාවටපත් උනේ හේතුව මොන මොන වර්ගයේ මොන ක්‍රමයක හේතුවක් නිසාද මේ හොඳට හිතිය මිනිහෙකුගේ මේ ජීවිත ලක්ෂය සම්පූර්ණ විකෘති ස්වභාවයටපත් කළා. විකෘතියටපත් කළා. එයාගෙන් ගන්න පුළුවන් ගන්ධ තිබිච්ච ගිම ප්‍රයෝජනවත් වැඩ කොටස සම්පූර්ණ වීසි වෙලා යන්න මේ මත්යන් කියන වර්ගයෙන් කලේ මොකක්ද? මේ මත්යන් කියන වර්ගයෙන් කරන්නේ බුද්ධජීවික ශරීරයට ඔරොත්තු නොදෙන උෂ්ණත්වයක් මත කර දීම. වෙන උෂ්ණත්වයක් මත කර දීම කියන්නේ දැන් ওই සීතාගේ රටවල් වල ඒ මිනිස්සුන් අනිවාර්යයෙන් ඒක අවශ්‍ය වෙලා තියෙනවා. අර සීත කම නැති කරගන්න අර මොනවා හෝ උණුසුම් වෙන වර්ගයක් ඉතින් ඒ මිනිස්සු තමයි ඒව හදාගත්තා. ඒතොර ඒ <clears throat> දේ ආශරීරගත වෙච්ච හැටියේ අර උෂ්ණත්වය පොරොත්තු නොදෙන වේගයක් තත්වීම ආපු හැටි වෙන්නේ මොකක්ද? ඇයි මෙයා මේ මේ විකෘති කරන්නේ? එතෙන් අවශ්‍ය නැති කතා එනවා. අවශ්‍ය නැති ඇක්ටිව් පවතිනවා. මේ මොකද වෙන්නේ? දැන් මේ මනෝ ධාතුව මුලින් තමයි මේ සියලු සටහන් තැන්පත් වෙලා ඒ අවස්ථාවල් වලදී ඉඳ ලැබෙන හැටියෙන් ඒ තම්පත් වූ කරුණ හිත කරා ගමන් කරන ස්වභාවය තමයි මේ මනෝ ධාතුව. ඒතර මනෝ ධාතුව සාන්තව වැඩ කරනකොට අපි හිතන සිටිවිල්ල අවශ්‍ය කාරණේ විතරක් අපිට මේ මනෝ ධාතුවෙන් ලැබෙනවා කිසි සැලබිල්ලක් නැතුව. ඒ මොකද සාමාන්‍යයෙන් ඒකට අවශ්‍ය විදිහට විතරයි අපි හිතන්නේ ඒ තරම් රත් වෙලා නැහැ. ඒතකොට මේ රත් වීම වැඩි වෙච්ච හැටි අර තීන කැලමේ තීන සටහන් සියල්ලම කැල වෙනවා. ඒකට හොඳේවත් කැලමිනෝ නරකේවත් කැලමිනෝ ආදී ඒක කිසිම නැහැ මේ වෙන් මෙච්ච ගතිය. ඔක්කොම දැඟලිල්ලට බලන්න. ඒතකොට එක එක දේ බොහොම වේගෙන් වෙන්න බලන්න. ඒකට යමක් ගැන නිසි තීරණයක් අරගෙන සංසුන්ව අවශ්‍ය තීරණේ දීමට නිදහසක් ලබා ගන්න ඉඩක් හම්බෙන්නේ නැහැ හිතේ. ඒ මේ ඔක්කොම ගලා එන්නේ හිතට. ඉතින් ඒ හිතට ආපුවාම කිව යුතු දේ මොකද්ද? ලොකක් හිතන්න බෑ. අවස්ථාව බැවිනිච්ච හැටියට ඒ ඒ ඒව පාවිච්චි කරනවා. ඒත් දැන් නරකව බොහෝ විට එමත් අදීපාම හොඳ ශාන්ත වචන කතා කතා කරන්න ඉඩක් ලැබෙනවා අඩුයි. නරක වචන, වතුරු වචන පාවිච්චි ඊට හේතුවක් තියෙනවා. මොකද අර උෂ්ණත්වය වැඩිච්චාම ඒ නපුරු දුෂ්ට කාෂ්ඨක අදහස් ඇති නරක දේවල් කොහොම උෂ්ණත්වය වැඩි යද්දිච්ච සකස් වෙච්ච දේවල්. ඒතර මේ තද උෂ්ණත්වයක් එකට වදිනකොට ඒවා තමයි වැඩියෙන් කැළඹෙන්නේ. අර සෞම්‍යව ගලම්බන්නේ තරම් වන්නේ බොහොම සුළුවෙන් හිතනකොට ඒ සෞම්‍යව ගලම්බේ ක්‍රියාව වැඩෙනවා. අර බොහොම වේගවත් සිත් වලින් ගලම්බන්නේ ආපුවාම මහා විකාර කරකස සිද්ධින් ඒවෙන් ඉතුරු වෙනවා. අන්න ඒක නිසා දැන් උෂ්ණත්වය තමයි මෙතන අපි ඉස්සරහට ඇදලා ගන්නේ බේරලා ඉඳලා ගන්න. මොකද උෂ්ණත්වය ගන්න. මේ උෂ්ණත්වයේ මුලාවපත් ගන්නවා මේ ආරක්කොලින් වෙන්නේ. ඒවා ඊ උෂ්ණත්වයේ කියන තේජස අනිෂ්පාදනයේ නැත්තම් කවදාකවත් ඔය කිසිම හානියක් වෙන්නේ නැහැ නිකන් වතුර බොන්නවා වගේ ඒකෙන් මුකුත් මුකුත්ක් නැහැ. මොකද ඒකේ තියෙන තදම බල උෂ්ණත්වය ඒවලම රත් කළ ගන්න නිසා. ඒ අවස්ථාවේ අර අනවශ්‍ය සිද්ධීන් රාශියකට ඒක උපකාර වෙනවා. දැන් සමහරු ඉන්නවා එයාට නිකන් ඉන්න වෙලාවට ගහ ගන්න බෑ මිනිස්සු බනින්න බෑ දැන් බොහොම ඒකට පසුබාද ඒ කරන්න ඕන වෙච්චාම ඉන්දක තමසිට ගියාගෙන මිනිහා දිස්සෙල්ල දුවන්නේ අරින් ටිකක් පාවිච්චි කරන්න. ඒක කළාම පස්සේ මිනිහාට අර කේව කරගන්න පුළුවන්. ඒ මොකද අර අර වේගවත් නරක කොටක් අවදි කරගන්න සහයක් එයින් ලැබෙන බව යෙදෙන. ඒක දැන් අපි ගන්නවා මේ ජීවිතේ. දැන් අපි කවදාකවත් ඕවා පාවිච්චි කරන්න සුභායත්ද? නමුත් මුලාවටපත් වෙන ජීවිතේ වැඩි හරියක් අපි මුලාවක් කරලා ඒ මොකද අපිත් මුලා වෙලා. ඒ මොනෙන් මුලා අපි ජාත ද්‍රව්‍යකින් හිත සත් කරගන්න වගේ ඒ ද්‍රව්‍ය උපකාරයෙන් හිත රත් වීමක් වෙලා සිතට මේ වේගය දෙනවා වගේ සිතෙන් රත් වීමට ගත හැකි සිතෙන් මේ රත් වීම නිෂ්පාදනය කරනවා කොහොමද සිතෙන් රත් වීම නිෂ්පාදනය වෙන්නේ යමක් කෙරෙහි සතින් බැඳුනොත් යමක් කෙරෙහි සතින් ගැටුනොත් ඒ වර්ග දෙකෙන්ම අර කියන රත්ීමේ නිෂ්පාදනය ඒ රත්ීම වතින එක වෙන්නේ මොකද්ද? ඒ කාරණේ පිළිබඳව අවශ්‍ය කොටස වෙන් කළා අරගෙන මිහිසේ නිගවරයක් දීවට ඉඩක් හම් වෙන්නේ නැහැ. අර මනෝධාතී කියන හොඳම කොහොම කලබිලා ඇවිල්ලා අර හොඳ හොඳ එතෙන් දෙනවා කලාතුරකින් නරක තමයි වෙන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. අරකයි මෙහෙමයි එහෙම පුළුවන්. අපිත් සත්‍යයක් ඇතියි නේද ආදී වශයෙන් නොහිතේ වයිතෙන්ද ගේනවා. ඒ ඔක්කොම ගේන්නේ මොනවද? අර කර්කස දේවල් නපුරු කෙලෙස් වල අයිතිවාසිකම් තමයි එන්නේ. ආපුවම එයා අර තමන් විසින් දුකෙන් නිදහස් වී සැනසෙල්ල ගත කළ යුතු කාර්යය අර විදිහේ මුලාවකටපත් වෙන තත්ත්වයක් සිතේ සිතේ ආධාරයෙන් උදා කරගත්ත නිසා එයාට අර කාල සීමාව සන්තෝෂෙන් ගත කරන්න බෑ. ඒකෙන් දැන් මේ පුජ්‍යලයා ඒ අවස්ථාවේ ගත කරන්නේ රිදුම අමා. ඒකද කියන්නේ මොකක්ද? ධිට්ඨ ධම්ම වේදනීය අක්ෂලිපා. පුජ්‍යලයා මොන ආකාරයෙන් හෝ කෙනෙකුගේ මොන සුළු සිද්ධියක් ගැන හෝ එයා ඒ ගැන ටිකක් හිතවත් කරගෙන අර කාරණෙන් කොහොම හෝ තමයි රිදෙන තත්ත්වයක් උදා කරගත්තා නම් ඒ උදා කරගත්ත ඒ තත්ත්වය ඇති කරපු සිතිවිලි මාධ්‍යය කියන්නේ අකුසල. ඒවල විත්ත ධර්ම වේදනිය අකුසල විපාකය එයා එවැනි විපාක. ඒකයා ඒ ලෝකයේ අකුසල ක්‍රමී ඒ විපාක විදීම දේශ බලනකොට අර දීපු මිනිහා ඒ අවස්ථාවේ අර මඩේ ලගලා බලවල කෑ ගහලා බැලුම් අහනවා වගේ. අපි එවැනි ඒ තරම් දූෂණ තත්යකට අපි පත් වුණා අපට ඍදුන්දර මානසික මට්ටමක අප තුල සකස් කළා ඒ ඍදුමින් අර මුල් කාලයේ ගවන්න හොඳ සිද්ධ වෙනවා ඒකට බලනකොට අනර්ථය සිද්ධ වෙනවා. ඒකට අර බීම විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ මෙතන කතා කරන්නේ දෙන්නන්නේ අවශ්‍යලා දෙන්නන්නේ යම් කිසි කෙනෙක් බෝඩුවට වැඩිය රත් කරගෙන මනෝදහසේ අනවශ්‍ය කොටස් ක්‍රියාත්මක වෙන විදිහට මේ තේජස නිෂ්පාදනය කළොත් මතු කළොත් ඒ කාන්තෙන් එයාව මුලාවට වැටීම අරහා සමාන තත්ත්වයක් එයාගේ ඇති වෙනවා කියන දෙන්නන්න බුදුහාමුදුරු මේවා එන්නේ නැදලා අරන්නේ. ඒකෝද දැන් මෙතන අර ගාථාවේ කියනවා ඒ දීපු නිසා එයා කෑ ගැහුවා එයා දෙදෙව්වා එයා නොවන වචන භාවිත ඒකෝර දැන් මෙතන අර ගාථාවේ කියනවා ඒ දීපු නිසා එයා සෑග හැව්වා එයා දෙදෙව්වා එයා නොවන වචන පාවිච්චි කරා දැන් අපි බලමු ඔය බුද්ධ වචනේ කියපු සිද්ධිය අර විදිහේ මුලාවටපත් වෙච්ච බුද්ධයා නමක් කරේ හිත හත් කරගෙන ඒක දැන් කල්පනා කරනවා ඒ ගැන හිත කතල් දෙල ගමනේ අර ඔක්කොම ගොඩු ගැහිලා යනවා කියන්නේ මේ මුළු ශාස්ත්‍රය ලැබලා ඒවත් අත නොකිය ඉන්නේ මේ මේ මේ හොඳ වෙනයි කියන එකේ බලාපොරොත්තු ඒව අවශ්‍ය නොගෙන හොඳ ඒවා විතර පාවිච්චි කර කර අර ගිරන් දෙයයි ඒතකොට දැන් මෙතන මේ පුද්ගලයා අර විදියට නරක මනෝධාවී කියන නරක සතහන් ක්‍රියාත්මක වෙන වේදයක් පිටින් ගත්ත නිසා අර අර කාර්යයේද හොඳ වචන වලින් හොඳ ප්‍රවතුන් වලින් සංග්‍රහ කරන්න බෑ. එකක් කරපරත වචන පාවිච්චි කරනවා. අර මිනිස්සු වගේම ඒ සත්‍යයාගෙත් ඒ සත්‍යෙට ඊළඟට දැන් අවසානයේදී අර ආපස්සකට අන්තිමට අපි කරගත්ත වරද උනා මේ අපි කරපු මොඩගම කියලා නම් අපි කැවිලුණා අපි මේ ඒ වෙලාවේ ළමයා තුමුන් දැන්න ඒකනම් නරකද ඒක කරන්න වටින්නේ නැහැ දැන් හරියට දෙන්නේ නැහැ කියලා පසු දැන් ඊයර දීපු මිනිස්සුන්ගේ මට්ටම තමයි. ඉතින් මේ ඔක්කොම බුදුහාමුදුරේ එකට සම්බන්ධයි. එන්නවා අපේ ජීවිතය යහපත පිණිස අපේ ජීවිතය පරිහරණය කිරීමට පාලනය කොතෙන්ද ගතිච්චේ. හික්මීම කොතෙන්ද ගතිච්චේ කියන එක මේ පෙන්නනවා. ඒකට අපි හික්මීම ගැන බෞද්ධ දර්ශනයේ බොහෝම ඥානවල කතා. බොහෝ සැරෙන් කියනවා. සංවරය ගැන බොහෝම ඉතින් දැන් සීගත් උදාටි ඉතින් බොහෝම සංවරයි. නමුත් ඒක පෙළුමට තියෙන සංවරය. නමුත් අපි දැන් මේ සංවරයටම ඇත්තහින එකටම බැඳිලා ක්‍රියා කළා අපි දන්නේ නැහැ සංවර වෙන්න ඕන කොතනින්ද ඒක නිසා අතපය ඔක්කොම සංවරයි යකින් අසංවර වෙලා ගීතියාගෙන මේ බ්‍රේක් බ්‍රේක් පද බලච්ච අර ඔයාගේ අර සිත ඇතුලින් රත් කරගෙන යන ක්‍රියා කරන එක හොඳට පැහැදිලිව තේරෙනවා ඒතර අන්නේ ඒකට හේතුව මොකද්ද? ඒ දැනත්තට ඕන සංවර ජීවිතයකින් ලැබී ප්‍රයෝජන ලබලා ඒ සාර්ථකත්වයක් හිමි කරගන්න. මොන කොතන ඉඳලාද කොහොමද? මේ සංවරය ගත යුත්තේ ඒ ගන්න කොහොමද කියන එක නොදන්නාකම නිසා අර බොහෝ කාලයක් අපි ඉස්සර මේ සුප්පත්තාන සූත්‍රයේ අද ගියේ කියන විදිහ දිහා දැක්ගත්තේ නෑ වාගේ. අපි අර ඕනකම තියෙනවා ඒ සංවරය ගැන පොඩට අගය කරනවා ඕක ඒක දන්නේ නැහැ කොතන ඉඳලා මේක සංවිධානය වෙන්න ඕනද කල යුත්තේ කොහොමද දැන් මෙතන සංවේගය කියලා කියන්නේ මොකද්ද හිතට කලබින්ද දෙන්නේ නැහැ කොහොමයි මේ සංවේගය හිතට කලබින්ද දෙන්නේ නැහැ හිත කලබෙන්නේ මොකක්ද ඒ හිතන ක්‍රමයේ දින වලද ඒ හිතන ක්‍රමයේ නිරහත්ීව වෙන්නේ ආරම්භීම අඩු වෙන්නේ එතන හිතන ක්‍රමයේ විතර ක්‍රමයේ කාණිකෝ ඒ කාරණා දෙකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අත්කේ මතානියෝ කාම කුතල්කාමියෝ කියලා කිව්වේ මොකක්ද කියලා. ඔය දෙක ගැන කිසිවක් බුදුහාමුදුරුවෝ කියන්නේ යමක එල්ලිලා හිතන්න එපා කියලා. කාම සුඛංකාම. කාම සුඛංකාමියෝ කිව්වේ යමකකින් යම බලාපොරොත්තු ඒක ලැබෙනකන් ඒක ඇල්ලලා හිත හිත ඉන්නවා. ඒක මොන බලාපොරොත්තුවක් නැතුව කලියුත් කියලා අවශ්‍ය දහනවකන්ත. අත්තිරෝධාන යෝගී කියලා කිව්වේ සමාත පීඩා දෙන සෙව්වට හිතට යන්න දෙන්න බෑ කියන එක. අත්තිරෝධාන යෝගී මත වෙන්නේ රාමසුකලිකාන යෝගී. ඒතකොට මේකෙන් හැම වෙලෙම තමයි. අර කිව් නීතියට යටත් කළා ක්‍රියාත්මක කරන ක්‍රියාත්මක වෙනකොට ඒ කාන්තෙන් මෙයා හිතට අර කිව් සංගරේ කලේතු සීමාව හොදන්නවා. ඉතින් බලාපොරොත්තු වෙන කල යුක්ත කරමින් ඉඳලා ඒ ඒ අවස්ථාව කාලය ගත කරමින් ඉඳලා දැනලා දැනනවා. එතකම් මම බොහොම සැලකින්නේ. කල යුත්තේ අවස්ථාවට ගැළපෙන සුසුක කළා. ඒ අන්දෝරේ ගෝණ යන්න දෙනවා. ඉතින් ගවන ආරින්දේ කියනවා දෙක. ඒක යන්නේකට අමුත්තකුත් නැහැ ඉන්නවා තමයි. ඔන්නයි කියන දෙක වගේ ඒ දැනීමක් නැති ස්වરૂපයක් ගත්ත හැටි අන්නය කුජලයාගේ අර මුලාවටපත් කරන තත්ත්වය සිටි ඇති. දැන් ඒක නිසා මුල් දවසේම ගත කරන්නේ හොඳ කුසල ධර්මයන්ගෙන් යුක්තව ක්‍රියාමාන පද්ධතියක්. ඒක නිසා ඔහු මුළු දවසම බොහෝම සතුටින් ගත කරනවා. මොකද කුසලයේ විපාකයේ චිත්ත ධර්ම වේදනේ වගේ මුළු දවසම. ඒක නිසා යාට මුළු දවසම හොඳයි පින්කම් කරපු දවසක් එයාගේ දවසක ඉතලකට යාට සතුට වෙන්න පුළුවන්. ඒක දැන් වොන්න ඒ ඒ ශ්‍රාවකවරුන්ට පිළිබඳව කියන්නේ පිටිච්ච එක්තරා විස්තරයක්. අම් තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් හැටි අවස්ථන ඕනනම් මතක් කළා. දැන් තවත් යමක් ඒ ගැන අහන්න තියෙනවා නම් ඕනෑම කෙනෙකුට අහන්න. ඒ භාවනා ක්‍රම කුසලාන වඳුරක් කරන්න දැල්පත්යක ඉස්සරහ වෙනවා කියලා කියනවා අසාධි සාහන් අවබෝධාන් කියන අධ්‍යාත්ම ආයතනෙම අවබෝධන දැල්පත්යක් මත කරන් කියලා උතරන් කරන්න අවස්ථාවලන කරන්න බැරි සමාද වෙනවා. අතන මේ ජීවිතෝ නිකන් පස්සක් ඇතුළත් වෙනවා. ඒ කියන්නේ ස්ථාන හයකින් කිසිම වරදක් කරන්න බැද්දක් දවුනේ කිව්වේ අර සත්‍යා දිට්ඨි විචිකිච්ඡා දීලබ්බත පරාමාස කියන ඒ වර්ගයේ කෙලස් ඒ වගේ ක්‍රියා කරන්න තියෙන සියලු ශක්ති නැති කරපු උත්කලේ සෝවාන් වෙච්චු. මේ දාපද වරුංගාව අර ඒ සත්‍යා දිට්ඨි ආදී ඒ සංයෝජන ධර්ම එකක්වත් දෙවිලාව නැහැ. මේ අය කරලා තියෙන කරේ මේ අගෙන් කෙරෙන්නේ දියුණුව මොකද්ද? අර නරක කරන්න තිබිච්ච ඔක්කොම ශක්තිය යට කරගෙන උඩින් කොහොම සුදුසු විදියට සාමාන්‍ය හිත කලම්බා නොගෙන අර මට්ටම හදාගෙන භාවිත කළා. ඉතින් අභිඥා ලැබෝ විඥානෝ මේ විස්තෘතිය කළා. නමුත් අර අර සිත යටදී යට කියන්නේ අර සංගවගෙන තියෙන. භාවිතයේ නොගෙන තියෙන අර ක්ලේශ ආරාපය. ඒ ක්ලේශ මත කරන්න පුළුවන් ප්‍රබල ශක්තිය කාව ඇති. අරව දෙොට්ටේ එනකොටම අරව ඔක්කොම විනාශ වෙනවා. ඒ අබබ්බ ගතිය මේ ආයත නැහැ. මේ ආයතය කුසල කරන්න, අකුසල කරන්න බොහොම පුළුවන් කාර්යම් කියනවා. ඒක නොකර දරවගෙන ඉන්න එකයි අර කරන්නේ. ඒක නිසා ඔය අකුසල නොකරන தත්වයට ලෞකික ධ්‍යාන වලින් අකුසල් නොකරන තත්ත්වෙට සිටේ සුද්ධියක් ඇති වෙන්නේ නැහැ. ඒක ලෝකෝත්තර ධ්‍යානයෙන් පස්සුනොත් නම් ඒක අර අබ්බෝ කාතු කියන තත්ත්වේ එනවාමයි. සිතා විධානය බබ්බෝ. ඒ සෝවාන් විශ්වවිද්‍යාලයේ ස්වરૂපයක් දෙන්නේ. ඒක නිසා අර අයගේ සෝවාන් කව නැහැ. අර ක්ලේශ ධර්ම එක්කයි ආවද වෙලා තියෙන්නේ. ඒක නිසා කොයි විදියට රොදුක් වෙනවද? දුක්ඛ පිළාය තමයි අරාමී. ඒකයි දැන් යම් කිසි කෙනෙකුට දැන් මේ සාමසවරු ඒ පසුතැවිල්ල නිසා අර ආපහු තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා නැවතත් අභිද්දාලාභී බවට පත් වෙනවා. ඒකේ පසුතැවිල්ල කියන එක ඥානාන්විතව පසුතැවිල්ල આવොත් අන්න ඒ නුවර මිශ්‍රවිත දිශාවට ඊට පස්සේ අර වැඩි කිරීම ඔහුගෙන් සම්පූර්ණයෙන්ම නවත්ව ගන්න පුළුවන්. නුවණ නැතුව පසුතැවිල්ලාව ඒක සමහර විට ඒ මුලා විදයිකින් කරන්නේ නැහැ නරක එක නරක කියලා මේ ගියාවි කියලා ඉතින් වැඩි කතා කරොත් ගාවෙන ගණන් කුලී ජීවිත එහෙම කරෙන්න පුළුවන්. ඒක නිසා ඒ පොතෙන්ද අර නුවණ මිශ්‍ර වෙච්ච දැනදී ඒ වස්තවින් බොහෝම සාරවත්. දව දෝෂතාවන්ගේ බොහෝ අවස්ථාවන් ඔය පසුතැවිල්ල තමයි උනන්දු පාරමියට උපකාර. ඒ මොකද්ද? දවල වේදිකා කතාවල් තියෙනවා. සිල්ලබද්දතාවයේදී ඔහුගේ භාර්යාවගේ මහා අනාත්ම සිද්ධ වුණා. ඒකවල අර කණ්ඩකින් නිමිට දාපේලා යන්තම් අර ගහකේ ඉඳලා බේරුණා. ඒ තා මේ විස්මාරයව ගහකින් නිමිට දෙ කණ්ඩකින් දැම්මා. නමුත් මෙයාට මේ ඊළඟට මේ දොසතන හිතරුව ගත්තා. මේ ඔක්කොම මේක මේ මේ භාර්යාවගේ වර්ධ නෙමෙයි. එවැනි භාර්යාවක් ගැනීම සඳහා ඒ එවැනි භාර්යාවක් පිළිබඳව තමන්ගේ සිත ඇදියන ධර්ම ශක්තියක් මාළඟ තිබුණා. ඒක නිසා මේ තරම් ලකුණු කෙරෙන්න මං හිත ගියේ. ඒක නිසා මේ ධර්ම ශක්තිය මාළඟ තියෙනකත් මේ ස්වභාවය මාළඟ වැඩ කරනවා. ඒක නිසා මේකේ භයානකේ ධර්ම ශක්තියයි කියලා ඊට පස්සේ මේ කුමාරයා තමන්ගේ රට කියලා රජකම ලැබුවා. පස්සේ මේ සමාව කම්දෙන් පල්ලෙහාට දාපු මේ අම්මන්නේ අර කොටමිනින කපු කොටාවත් අරගෙන සිතා ගන්න ගමන් මේ මේ රජුරෝ දෙන ලංසලට ගියා. ලංසලට ගිය අවස්ථාවේ රජුරෝ කියන්නේ මිනිස්සු අනව බලන් දෙනවා රව්. ඒක දැක්කම මේ කොටයි. ඉන්නවා දැන කෑම. එතකොට මුලේ මොකද්ද? අර මාව මෙයා තමයි මම කන්නේ. දැන් බලනවා මම ඉවරයි. ඒක කොහොමද කන්නේ මම බලනවා. අර වගේම කිසිවක් හිතන්නේ තෝ ඇවිල්ලා නැත්නම් කිව්වා අර අහවල් දෙන්න කුළුකොන් තරම් හොඳට සලකලා තවත් ඒලාට ඉදිරියට යන්න මාර්ග සලකලා එදා සකප්පල යවන්නේ. හැබැයි ළඟට ගෙන්නේ අර වුණුත් නැහැ. ඒ මොකද ඒ කලේ? අර තමන්ට අනත්යේ සිද්ධ වෙච්ච නරක ගතිය විදහලා ගන්න ඒක කුරුටු ගා ගන්න ඒක මහා දාන්න ඒ අත්දවු ගෞරව කරගෙන යාට මෛත්‍රිය කරුණාවෙන් වැඩගලා ඒලෙන් ගලේ උකට තමා ප්‍රසිද්ධ වෙච්ච දේ ගැන පරිදවිලි වෙලා එතෙන් නූල යදර තමයි කියන්නේ ප්‍රයෝජනය. අන්න ඒ විදිහට පස්දවිල්ල හැම වෙලේම අපිට පස්දවිල්ල අවශ්‍ය නැහැ මොල් කරගත්ත අපරාධේ. එහෙම කියන විතරක් ඉන්න නම් කයි එහෙම ඉතිය නූල නැති පුදුලේ. ඊ අපරාධය නැවත කර නොගන්න මොම් බග බලා ගන්න ඕනේ කියලා ඉපගේ කියලා තමයි කිල්ලපතු කුමාරයෝ අර විදිහට පිළිගන්නේ. අන්න එහෙම අපි පිළිපදියොත් හරියට. දැන් ඉතර ඉන්නේ ප්‍රශ්න. දැන් ඉන්නේ අන්සාර කරනෝනේ පින්න. ධර්මය අහලා ධර්මයෙන් ලබාගත යම් ප්‍රයෝජනයක් තිබුණොත් ඒක ලබා ගන්න බැහැ. මේ පිළිදෙට මේ ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් වෙවි කියලා අපි හිතනවා. ප්‍රඥා මේ පිළිදෙට ඕනම්දී මේ කාරණේ කියමු වෙන්නේ මේ මේ නිය ප්‍රයෝජනේ ලබන අපේ ජීවිත සැලකිල්ල හදාගන්න ඉන්නේ කියන එක. ඒ ජීවිත සැලකිල්ල හදා ගැනීම ධර්මය අහලා ඇහිීමේ එක කොටසක් ධර්මයේ කර ගැනීමේ කොටසක් ඊට අනුව පිළිපැදීම වැදගත්ම කොටස. ඒකට කොයි වෙලාවෙද පිළිපදින. ඒ යෙදෙන්නේ කොයි වෙලාවෙද? ඊ වෙලාවේ. එයා කොතන හිටියත්, මහපාරේ හිටියත්, වාහනයක හිටියත් ඒක යෙදෙන වෙලාවට හැම වෙලේම ඒක පාවිච්චි වෙනවා. ඒකට මේ මේ ජීව මේක කරන්න කිසිම වෙලාවක් යන නැහැ. අර සාමාන්‍ය ගුරු වීමකට වගේ කියන්නේ පරීක්ෂණ පවත්වන්න වගේ අපි සුළු වෙලාවක් භාවනා කරන එක කාලයක් අයින් කරගන්න. මොකද ඒකෙන් කරන්නේ තර පරික්ෂණයක් පවත්වා ගැනීම ලෝතර කෙරුවාව මිර දුර එකක් වෙන්න ඕනේ ඒකයි ජීවිතේ දිය ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ දැන් දැන් මේ පිළිස්ත ඒ දේශනාව පිළිබඳව අරලු ඉදිරියට කරන්න තියෙන භාවනාවේදී ඒවා ප්‍රයෝජනෙට ගන්න ගන්නයි කාගෙත් දිවසාවක් වෙනවා ඒ ප්‍රයෝජනෙ ගන්න කිව්වහම දැන් සාමාන්‍යයෙන් පුරවලා තියෙන්නේ මේ ආපාදිකතාව ගැනයි ඒ ඒ දෙන්නන්නේ අපි ගිය පාර මතක් කළා මොකද්ද? යාසල් ප්‍රසාදයේ යනකොට පේනවනම් ඔහු සිත ඔහුට සිත පේන බව ඒන් හිතා ගන්න ඕන. ආස්වාද ප්‍රසාද නොකෙලෙනවා නම් හිත වෙන දිහාට බලන්න කය වෙන ඇත්තකට වැටිලා. ඒකේ ආස්වාද ප්‍රසාද දැනෙන කාලය තුලදී තමන්ගේ සිතේ පවතින ධර්ම ස්වરૂපයක් මොන මොනේ මට හිතෙනවාද ආදී වශයෙන් අන්න ඒ වගේ ආවල් එකයි මේ ආවල් එකයි කියන්නේ ඒවා හඳුනා ගැනීම විතරක් මේ අය මේ භාවනා විදෙන් කාලේ කරන් තියෙන කොයි වැඩි වෙනවද ආගෙන දැන් කවුරු භාවනා විදෙන් ලැස්ති උදාකින්නේ දැන් සම්පූර්ණ කරන්න විශේෂ දේවල් නැහැ දැන් කවුරු හිතා ගන්න අපේ මේ කරන්න යනා උදාන්තියව බලනවා ලෝකපාල සාපේ බලක මේ ස්ථානයටත් අනිත් ස්ථානවලටත් අපාට පිළිගන්නා ස්ථානවලටත් අනිගුණ සියලු දිවරාජ සමූහයන් වලින් දීගේ පරිලෝකේ මෞඛ්‍යාදී සියලු නාත වර්ගයාද මොහොතකින් තුන් දෝසතුන්ද මේ මේ දාන්තිය සාගාරය වෙත්තා අප පුරන්නා මේ ධර්ම ශක්තිය සමගම අපට එක තේ නිවන් අවබෝධයේ හේතු වේවා යන දැකගෙන කවුරු සාධ්‍යයට බාරයි ප්‍රයෝජනවත් විදිහට බහුණා පසු කරගත්තා කියලා තමයි මේ අය සන්තෝෂ වෙන්න පුළුවන් මේ විදිහ වැඩ කරනකොට. මොකද ඒ කස්සේ ප්‍රයෝජනවත් ඇතින් කාලකල අපිට වෙන්න පුළුවන් වෙන්නේ ජීවිතේ සුළු කාලයේ අපිට මේ දෝෂ පාවිච්චි කරන්න ඉඳී. ඒ සුළු කාලය වල කොයි එකද? අන්න ඒක නිසා ඒ කාලේ වටිනා හරියක් ප්‍රයෝජිතය ප්‍රයෝජනෙට අරගෙන जन्मिङ्गस्थलकाले तस्करगत्ताौ सकलकुं सम्भावयन् रोगपालसुशास्त्रपालसु नेष्ठाने तत्सन्निष्ठानो तत् अपराधत्रिपुरं न स्थानो तत् अभिगृहीत शिवं जीवराज संविधाने मोदम विश्वास एवं सत्वन न जीवराज संविधाने आशीर्वादे में समित्र लगीने जीवते सारवा संति परिहरणे कर गनीमे एक प्रकार ऐसा है कि देवा एक वीराज समूह तत् තම තමන් නමින් නැසීමේ පරිලෝකීය මෞඛ්‍ය ආදී දස වර්ගයටත් රූප පින්න තුන්නත් ලෝක තුන්නත් මේ හැමතෙමත් මේ ශක්තිය කාන්තයෙන් සීරු දිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවායන් සිතස් කරගෙන එක්තාවතා සම්මේ කියලා ආශානා ආකාශට්ටාදී ජාති දෙකින් දෙන්නේ සමතුලිතව නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා විවාදනිකී ඉස්සෙවිත්තම් බුද්ධාපතායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සර්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිච්ඡතු සමතුලිතව නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.